පාප දෘෂ්ටි ගැනීම පිළිබඳ ශික්ෂාපද තථාගතයන් වහන්සේ සවැත් නුවර 제තවන විහාරයේ වැඩවෙසෙන සමයේහි අරිට්ඨ නැමැති භික්ෂුවකට එක්තරා පාප දිට්ඨියක් ඇතිවිය. එනම් මේ ගිහියෝ කාමයන් සේවනය කෙරෙමින්ම සෝතාපන්නයෝද සකදාගාමී හෝද වෙති. අනාගාමී හෝද වෙති. භික්ෂූහුද මනාප රූපයන් දකිමින්ම මනාප ශබ්දයන් අසමින්ම මනාප ගන්ධයන් ආග්‍රහණය කරමින්ද මනාප රසයන් ආස්වාදනය කරමින්ද මනාප ස්පර්ශයන් ස්පර්ශ කරමින්ම සෝවාන් වෙති සකදාගාමි වෙති අනාගාමි වෙති රහත් වෙති සුව පහස් ඇති කොට්ට මෙට්ට ඇතිරිලි ආදිය කැපනම් ස්ත්‍රී ස්පර්ශය අකැපවන්නට කරුණක් නැත එයත් කැපවිය යුතුය යනු අරිට්ඨ භික්ෂූන්ට ඇති වූ පාප දිට්ඨියය. ඔහු තථාගතයන් වහන්සේ විසින් භික්ෂූන්ට සුවපහස් ඇති කොට්ට මෙට්ට ඇතිරිලි ආදී අනුදැනීම ස්ත්‍රී ස්පර්ශයේද කැප බව දක්වන බුද්ධ දේශනාවක්සේ සැලකීය. ඔහු ඒ ලාමක දිට්ඨිය භික්ෂූන්ට කියන්නට විය. භික්ෂූන් නොඑක ආකාරයෙන් ඒ පාප දිට්ඨිය හරණා පරිදි ඔහුට අනුශාසනා කළ මුත් අරිට තමාගේ දිට්ඨිය නොහලේය. භික්ෂූන් ඒ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකල කලෙහි මේ සිකපදය පනවා වදාළහ. පාචිත්‍ය පාළි 153 පිටුවෙන් යම් මහණෙක් ස්වර්ග මෝක්ෂ ධාන මාර්ගඵලයන්ට අන්තරායකයයි යම් ධර්ම කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහුද සේවනය කරන්නහුට ස්වර්ග මෝක්ෂ ධාන මාර්ගඵලයන්ට අන්තරාය කිරීමට ඒ ධර්මයෝ නොසමත් වෙත්තේයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනය කරන ලද ධර්මයක් මම දනිමි කියා නම් ඒ භික්ෂුතෙම භික්ෂූන් විසින් මෙසේ කිය යුතු වන්නේය. අවත එසේ නොකියව භාග්‍යවතුන් වහන්සේට නිඳා නොකරව භාග්‍යවතුන් වහන්සේට නිඳා කිරීම නොමැනවි භාග්‍යවතුන් වහන්සේ එසේ නොකියන්නාහ ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ අන්තරායක ධර්මයෝ අන්තරාය කරේයයි අනේකාකාරයෙන් වදාරණ ලද්දාහුය සේවනය කරන්නාහට අන්තරාය කිරීමට ඒ ධර්මයෝ සමර්ථය යයි කිය යුතුය භික්ෂූන් විසින් මෙසේ කියන ලද කලෙහිද ඒ භික්ෂුව එසේම ඔහුගේ අදහසගෙන සිටීනම් ඒ මහන භික්ෂූන් විසින් ඒ දිට්ඨිය අතහැරීම පිණිස තුන්වර දක්වා සමනුභාෂණය කළ යුතුය. තුන්වර දක්වා සමනුභාෂණය කරනු ලබන්නේ ඒ දිට්ඨිය හරි නම් එය යහපති. ඉදින් නොහරින්නේ නම් පචිති වෙයි. සමනුභාෂණ කර්මය පාචිත්‍ය පාළියෙන් දත හැකි වනු ඇත. කර්ම, ක්ලේශ, විපාක, උපවාද, ආඥා, ව්‍යතික්‍රමන වශයෙන් ස්වර්ග මෝක්ෂ ධාන මාර්ගඵලයන්ට අන්තරාය කර ධර්ම පහක් ඇත්තේය. කර්ම නම් අන්තරාය කර කර්ම පහය. එයින් යම් කිසිවක් කළ පුද්ගලයාට දෙවන જાතියේ සුගතියට යාමටද වර්තමාන භවයේදී ධාන මාර්ග ඵල ලැබීමටද නුපුලවන. එය අන්තරායික ධර්මයකි. භික්ෂුණී දූෂණයද අන්තරායික කර්මයකි. ක්ලේශ යනු නියත මිත්‍යා දිට්ඨියය. එනම් නාස්තික, අහේතුක, අකිරිය යන දිට්ඨි තුනය. විපාක යනු අහේතුක ප්‍රතිසන්දි චිත්තය. එයින් ප්‍රතිසන්දිය ලබන්නෝ පණ්ඩක නපුංසක ආදීන් හා අපායික සත්වයෝය. ඔවුනට ඒ ආත්මයේදී ධාන මාර්ගඵල නොලැබිය හැකිය. උපවාද යනු ආර්ය උපවාදයේය. එනම් ආර්ය පුද්ගලයන්ට නිඳා කිරීම ආදී වරද කිරීමය. ආඥා ව්‍යතික්‍රමණය යනු බුදුරදුන්ගේ ආඥාව කඩ කිරීමය. එනම් ඇවැත්වලට පැමිණීමය. මෛතුන සේවනයෙන් වන පරාජික ආපත්‍ය ආඥා ව්‍යතික්‍රමන අන්තරායය. මෛතුන සේවනය බලවත් රාගයෙන් කරන ක්‍රියාවකි. රාගයෙන් තොරව කරන මෛතුන සේවනයක් නැත. එය කරන්නහුගේ සිත එයට හා ඒ පිළිබඳ කටයුතු වලට ඇදී යයි. ධාන භාවනා ආදියට නොයයි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ එයට පරාජිකා ආපත්‍ය පැනවූහ. සුවපහසු ඇති කොට්ට මෙට්ට ඇතිරි ආදිය රාගයෙන් තොරවද පරිභෝග කළ හැකිය. ඒවා පරිභෝග කිරීම ශ්‍රමණ ප්‍රතිපදාවට බාධාවක් නොවේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඒවා පරිභෝග කිරීම අනුදන වදාළසේක. මෛතුන සේවනය හා සුඛ ස්පර්ශ ඇති කොට්ටමෙට්ට ආදී පරිභෝගයේ ඉමහත් වෙනසක් ඇත. භික්ෂුවක් එබඳු දිට්ඨිය ප්‍රකාශ කරන විට ඒ අසා ඔහුට අවවාද නොකරන්නා වූ භික්ෂූන්ටද දුකලා ඇවැත්වෙයි. එය නොපිළිගැනීමෙන් දිට්ඨිය ප්‍රකාශ කරන භික්ෂුවටද දුකුලා ඇවැත් වෙයි. සමනුභාෂණ කර්මයෙන්ද දිට්ඨිය නොහරිනා භික්ෂුවට පචිති ඇවැත් වෙයි. සමනුභාෂණ කර්මයෙන් නොහික්මෙන භික්ෂුවට උක්කේපනීය කර්මය සිදු කරනු ලැබේ. එය විනය කර්ම පොතේ 215 පිටුවේ දත හැකිවනු ඇත. යෝපන බික්ඛු ජානං තථාවාදීනා බික්ඛුනා අකඨානු ධම්මේන තං දිට්ඨින් අපපටි නිසට්ඨේන සද්දින් සම්බුංචෙය්‍ය වා සංවාසෙය්‍ය වා සහවා සෙය්‍ය කප්පෙය්‍ය පාචිත්‍යං පාචිත්‍ය පාළිය 155 පිටුව යම් මහණෙක් එසේ කියන උක්කේපනීය කර්මය සංඝයා විසින් ඉවත් නොකල ඒ පාප දිට්ඨිය නොහල භික්ෂුව හා සම්භෝග හෝ කෙරේද විනය කර්ම හෝ කෙරේද එක් පියස්සක් යට හොවීද ඒ භික්ෂුවට පචිති ඇවැත් වෙයි සම්භෝගය වනාහි ආමිෂ සම්භෝග ධර්ම සම්භෝග වශයෙන් දෙකක් වෙයි යමෙකුට තමා සතු ආහාරාදී වස්තුවක් දීම හා අනුන් දෙන වස්තුවක් ගැනීම ආමිෂ සම්භෝගය ධර්මය කියවීම හා කියවා ගැනීම ධර්ම සම්භෝගයයි. උක්කිත්තක භික්ෂුව හා එයින් කවරෙක් හෝ එයින් කවරක් හෝ කළහොත් පචිති වෙයි. ඔහු හා උපෝසත පවාරණ ආදී විනය කර්මයක් කළහොත් පචිති වෙයි. එක් පියස්සක් යට උක්කිත්තකයා සයනය කළ කලෙහි භික්ෂුව සයනය කළද භික්ෂුව සයනය කළ පසු උක්කිත්තකයා සයනය කළද දෙදෙන එකවර සයනය කළද භික්ෂුවට පචිති වෙයි පාචිත්‍ය පාළි 158 පිටුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මෛත්‍රිුණ්‍ය ධර්ම කෙනෙක් ස්වර්ග මෝක්ෂ ධාන මාර්ගඵලයන්ට අන්තරාය කරේයයි වදාරන ලද්ද සේවනය කරන්නහුට ඒ ධර්මයෝ අන්තරාය පිණිස සමත් නොවේතියයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනය කළ ධර්මයක් මම දනිමි යයි සාමණේරේ කියන්නේ නම් ඒ සාමණේර තෙමේ භික්ෂූන් විසින් මෙසේ කියවිය යුතුය. ඇවත සාමණේරය මෙසේ නොකියව. භාග්‍යවතුන් වහන්සේට නිඳා නොකරව. භාග්‍යවතුන් වහන්සේට නිඳා කිරීම නොමැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවදාරන්නාහ. අවත සාමණේරය භාග්‍යවතුන් වහන්සේ විසින් අන්තරායක ධර්මයෝ අනේකාකාරයෙන් අන්තරාය කරෙයි වදාරණ ලද්දාහුය. සේවනය කරන්නාහට ඒ ධර්මයෝ අන්තරාය පිණිස සමර්ථයහ. ඒ සාමණේර තෙමේ මෙසේ භික්ෂූන් විසින් කියනු ලබන්නේද එසේම පාපදිට්ඨියගෙන සිටින්නේ නම් ඒ සාමණේර තෙමේ මෙසේ කිය යුතු වන්නේය. අවත සාමණේරය අද පටන් තා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්ත්‍රූවරුන් වහන්සේ යයි නොකිය යුත්තෝය. අන්‍ය සාමණේරයෝ භික්ෂූන් වහා දෙතුන් රැයක් යම් සහසෙයියාවක් ලබද්ද එයද මින්පසු තට නැත්තේය. මමත්වයක් නැති සාමණේරය සංඝාරාමයෙන් යව නැසෙව යම් මහණෙක් එසේ නසන ලද සාමණේරයෙකුට නසන ලද්දෙකු බව දන හෝ සංග්‍රහ හෝ කෙරේද එවන්නෙකු ලවා උපස්ථාන හෝ කරවා ගනීද එවන්නෙකු හා සම්භෝග හෝ කෙරේද එක් පියස්සක් යට සයනය හෝ කෙරේද ඒ භික්ෂුවට පචිති වෙයි සංවාසනාසනා ලිංගනාසනා දණ්ඩකම්ම නාසනා යයි විනේහි නැසීම් තුනක් ඇත ඇවත් නොපිළිගැනීම ආදිය නිසා උක්කේපනීය කර්මය කිරීම සංවාස නාසනාවය සුදුවත් හඳවා පිටත් කිරීම ලිංග නාසනාවය දඩුවම් වශයෙන් සංඝ ආරාමෙන් බැහැරවන ලෙස කීම දණ්ඩකම්ම නාසනාවය පාප දිට්ටිගත් හැරණුන්ට කරන්නේ දණ්ඩකම්ම නාසනාවයයි